ඉදන් කෝපන විතරේ දුක්ඛ විරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව සංහාය අශේෂ විරාග විරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ අනිච්චති දුක්ඛේ දුක්ඛ විරෝධං අරිය සත්‍යං විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධාරිය සත්‍යය කියන්නේ නිවන පිළිබඳවයි නිර්වාණයයි නිරෝධාරිය සත්‍යය යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළේ কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධයේ වස්තු. එම වෙනත් තැන්වල එනවා සංහක්ඛයෝ කියන. සංහක්ඛයෝ නිබ්බානං කියන. කෙනෙක් හිතනවා හුදු কৃষ্ণාවගේ ක්ෂය වීම නිවනින් එහෙම නෙවෙයි. එතකොට ඒ কৃষ্ণාවගේ අභාව මාත්‍රයේ නිර්වාණය වෙනවා. ඒක නෙවෙයි. යම් ධර්මයක් අරමුණු කිරීම නිසා কৃষ্ণාව නැවත නූපදනකා නූපදනාකාරයෙන් දුරු වී යේද. ඒ ධර්මය තමයි නිවනයි. එහෙම නැත්නම් কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධයයි කියවම සංහාව පිළිබඳ වූ නිරෝධයේ පරමණයෙන්නේ. දැන් එහෙම ගත්තොත් එවිට සංහාවේ නැති බව කියන එකයි. දැන් මෙතන සංහාව නැතිවනුයේ නැවත නූපදනාකාරයෙන්ම නැති වී යන්නේ යම් ධර්මයක් අරමුණු කොට නම් ඒ ධර්මයටයි නිවන කියන්නේ දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. <coughs> ඒ නිසායි යෝ තස්සායේව සම්හාය අශේෂ විරාග නිරෝධෝ ඒ යෝ තස්සායේව තණ්හාය කීවේ අර සමුදයාරි සත්‍ය වශයෙන් වදාළනේ ඒ විෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධය අශේෂ කියන්නේ ඉතිරි නැති එක. විරාගය කියන්නේම දුරු කිරීම නැති කිරීම. නිරෝධ, ඡාගෝ ඒ වචන පාවිච්චි කළා විදිහට. ඡාගෝ කියන්නේ අත්හැරීම. පටිනිස්සග්ගෝ කියන්නේ එහෙම පිටින්මක් හැදෙන්නේ. මුත්‍ති නිදීම. අනාලය. ආලය නෑ ආලය කියන එක. අනාලය කියන්නේ ඒ ආලය කියන ඇලීම නැතික යාම නැති කිරීම කියන මේ වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ නිවන වදාළා. එයින් තේරුම් ගන්නට ඕන ඒ ලෝකෝත්තර මාර්ගසිත සිත උපදවාගෙන ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගසිත උපදිනකොට මාර්ගසිත තිබිය යුතුනේ අරමුණ මොකක්ද අරමුණ? නිවන. ඒ නිවන අරමුණු කිරීම හේතු කොටගෙන ඒ ඒ මාර්ගසිත ඇති වූ කල්හි তৃෂ්ණාව අපි අනිත් ධර්ම නොගෙන তৃෂ්ණාව පමණක් ගන්නවා නම් তৃෂ්ණාව ක්‍රමයෙන් නැති යනවා නැවත නූපදනා කාර්ය කෙනෙක් සිතන්නට පුළුවන් কৃষ্ণාව නැතිව යන්නේ අරහත් මාර්ගයෙන්ම පමණයි. නෑ අරහත් මාර්ගයෙන් නැතුව යන්නේ ඒ දක්වා ඉතිරිව තිබුණු කෘෂ්ණාව. කෘෂ්ණාවගේ নানা පරාපිරක් තිබෙනවා. දැන් සෝවාන් මාර්ගයෙන්ද කෘෂ්ණාවේ ඒක දේශයක් නැති වෙනවා. ඒක දේශයක් කියන්නේ යම්කිසි කොටසක්. එහෙම සැලකෙන විට දැන් ඔය ක්ලේශ ධර්ම ක්ලේශ ධර්ම පිළිබඳව සැලකෙන විට ප්‍රධාන ධර්ම දෙකනේ අවිද්‍යාවත් සංහාවක් කියන්නේ අවිජ්ජා සංහා කියන ප්‍රධාන ධර්ම දෙක. සත්‍ය කතාවේදී සංහාවයි ප්‍රධාන කොට වදාළේ. ඒ ඒ තණ්හාව එකවරම පම එකවරම එකසිතකින්ම නැසිය හැකි ධර්මයක් නෙවෙයි. තණ්හාව බොහෝම ඝන බහල ධර්මයක්. ඒ නිසා විෂ්ණාව සතර මාර්ග වද්‍යයි. මාර්ගසිත සතරෙන්මයි නැති කරන්නේ. මාර්ගසිත සතරෙන්ම නැති කරනවා කියන්නේ ඒ ඒ තත්ත්වයන් ඒ কৃষ্ণාව පිළිබඳ අවස්ථා. ඒකයි මා කියේ ඒක දේශයක්. ඒක දේශයක් කියන්නේ යම් කිසි කොටසක් නෙමෙයි. কৃষ্ণාවෙන් ඒක දේශයක් නැති දැන් අපි මෙහෙම සලකතොත් යම් කෙනෙක් සෝවාන් මාර්ග ඵලයන් උපදවා ගත් කල්හි ඒ මාර්ගඵලයන් ලබා ගත්තම ඒ තැනත්තාව හඳුන්වන්නේ අපි සෝතාපන්නය නැත්නම් සෝවාන් පුද්ගලයා. ඒ සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයාගෙන් වෙන්වන ප්‍රධාන කරුණ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ආර්ය පුද්ගලයාට ඇතිවන ඒ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති එහෙම වදාරලා තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව කෙරෙහි නොසැලෙන වෙනස් නොවන එහෙම නැත්නම් අචල ශ්‍රද්ධාව ඇති කෙනෙක් වේ. කාහටවත් මේ පැහැදීම නැති කරන්නට බෑ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි සෝවාන් පුද්ගලයාට ඇතිවන මේ පැහැදීම කිසිවෙකුට ඊට අනතුරක් කරන්නට බෑ. ඒ විදිහේ පැහැදීමක් ඇතිවන්නේ මක් නිසාද? ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවක් වූ බැරි. ඒ සෝවාන්පත් මාර්ගඵලයන්ට පැමිණෙන තුරු කොයිතරම් දියුණු ශ්‍රද්ධාවක් කෙනෙකුට තිබුණා. ඒ ශ්‍රද්ධාව ලෞකිකයි. ඒ ලෞකික ශ්‍රද්ධාව ඒක අසංහාරිම නෙවෙයි. අසංහාරිම කියන්නේ කාහටවත් පැහැර ගන්නට බැරි, ගෙන යන්නට බැරි ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව තවත් කෙනෙකුට පුළුවන් වෙනස් කරන්න. සෝවාන් පුද්ගලයාගේ ශ්‍රද්ධාව එහෙම කාහටවත් නැති කරන්න. අන ඒ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව සෝවාන් පුද්ගලයාට ඇතිවන්නේ කිසිවෙකුට වෙනස් කළ නොහෙන අචල වූ ශ්‍රද්ධාව. ඒකයි අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ. අනිත් එක තමයි අරියකන්ත සීලය. අරියකන්ත සීලය කියන්නේ ආර්යයන් ප්‍රිය කරන සීලයෙන් යුක්ත කෙනෙක් වේ. ඒ මොන සීලයද? පංච සීලය. පංච සීලය. හොඳට පංච සීල් රකින කෙනෙක්. සෝවාන් පුද්ගලයා. දැන් මේ පංච සීලය ගන්නා විට පංච සීලෙහි රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාමේරය වෙන මේ වැරදි පහකින් වැළකීමක් හිතේ. මේ වැරදි පහෙන් අදත්තාදාමි කාමමිත්‍යාචාර සුරාපාන කියන මේවා අපිට පේනවනේ ඒවා බොහෝ සෙයින් සිදුවන්නේ ලෝභ මූල සිතින් ලෝභ මූල සිතින් දැන් ලෝභ මූල සිතින් සිදුවන ඒ අකුසලයන්ගෙන් අදත්තාදානයේ කීවේ අන්‍යයන් සම්පක දෙයක් ඒ තනත්තන්ගේ තනත්තෙන් තමන්ට නිදුන් දෙයක් සොරසුකින් ගැනීම අදත්තාදාන. ඒකට අන්‍යයන්ගේ වස්තුවක් පිළිබඳව ඒම ගන්නට සොරසිතක් උපදින්නට ඕන නෙමෙයි ගැනීමට. එහෙම සොරසිතක් ඔහුට උපදින්නේ නැහැ. ඒ ලෝභේ නැහැ. ඒ ලෝභේ උපදින්නේ නැහැ. ඊළඟට බ්‍රහ්මල පාණය කරන්නේම නැහැ. සෝවාන්. ඉතින් අනිත් අකුසලුත් ඒ විදිහයි. දැන් මා මේ ටික වෙන් කරලා ගත්තේ අර ලෝභ මූලය දක්වන්න. කෘෂ්ණාවේ ඉන්නේ ලෝභයට. කෘෂ්ණාවේ කියන්නේ ලෝභය. ලෝභය තිරෙනවා සාමුලින් නැති උනේ නැහැ. ඒත් ලෝභයෙන් කෙරෙන මේ වැරදි කෙරෙන්නේ නැහැ. එයින් පේනවනේ. ඒ වැරදි කරන ලෝභය ඔහු තුල නැහැ කියන්නේ ඒ දුරු වියාමයි. ඒකයි কৃষ্ণාවේ ඒක දේශයක් නැති වෙනවා කියන සෝවාන් මාර්ගය උපදවා ගැනීම. එහෙම ගන්නවා විට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ගයන්ගෙන්ම නැසිය යුතු දුරු කළ යුතු ධර්මයක් තමයි ලෝභය නැත්නම් සංහාව. දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සූත්‍රයේදී තෘෂ්ණාවගේ නිර්වශේෂ ප්‍රහාණය වශයෙන් මේ තෘෂ්ණාව දක්වා. එයින් අදහස් කරන්නේ ඒ විෂ්ණාව කවර අවස්ථාවකදී හෝ නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේම නිවන අරමුණු කොට තමයි. ඒ අරන් මාර්ගයෙන් නිර්වාණය අරමුණු කිරීම නිසා কৃষ্ণාව ඉතිරි නැතිවම දුරු වී යනවා. එතෙක් ඒ නිවන අරමුණු කිරීම නිසා ඇතිවන්නා වූ මාර්ග සිත්වලින් কৃষ্ণාවේ ඒකදේශයක් නැතිව ගියත් কৃষ্ণාව එහෙම පිටින්ම නැති කර දැමීමේ ශක්තියක් ඒ සිත්වලට ලැබෙන්නේ නැහැ. දැන් එවිට නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් මිසක අපි කීවට පැමිණෙනවයි කියලා නිවනයි කියන්නේ යම් කිසි තැනක් නොවේ. ගන්නවන්නේ ජීවන කොහේද තියෙන්නේ කියලා. අහුවොත් තැනක් කියන්නට බෑ. ඕන්නම් කියත එක හැම තැනම. කොහේ හිටියත් නිවන ලබත හැකි. මෙතන සිතත් ලබත හැකි. තව දෙව්ලොව සිතත් ලබත හැකි. බඹලොව සිතත් ලබත හැකි. ඒ නිසා නිවන තියෙන තැනක් දක්වන්නට බෑ. ඕනේ නම් කියත හැකි හැම තැනම ඇත්තේ ඒක. මම පස්සේ කරනවා කතා කරනකොට ප්‍රශ්න ඇහුවම මම දන්නවා සමහර පින්තුන් ඒකට කැමති නෑ ඒ කතා කරන පුද්ගලයාගේ ඒ කතා ලීලාව වෙනස් වෙනවා කියාගෙන ගියේදී නේද එහෙනම් මම දන්නවා සමහරුන්ට මේ මට නෙමෙයි මට නම් තරහ යන්නේ නැහැ කොයි වෙලාවකවත් කවුරුත් ප්‍රශ්න ඕන ප්‍රශ්නයක් ඇහුවට මම දන්නවා කතා අහගෙන ඉන්න අයට තරහ යනවා තරහ යනවා ඒක හන්ද එහෙම මොකක් හරි තියෙනවා නම් අහන්න මම පස්සේ කියනවා. ඒ ඒ තැන තියෙනවා මම. මේ නිවන කොයිතැන තිබෙනවයි කියවත් කමක් නැහැ. හැබැයි නිවන තිබෙන්නට තැනක් කියලා ගන්නවා නම් ඒ තැනට පවතින්නේ යම්කිසි වස්තුවක් වෙනවා. යම්කිසි දෙයක් වෙනවා. ඒ එහෙම නෙවෙයි නිර්වාණය කියන්නේ ඉතා සූක්ෂම ධර්මයක්. ඒ ධර්මයක් බව ඇත්ත. ඒ ධර්මය නුවණින්ම දැකිය යුතු ධර්මයක් මිසක තර්කයෙන් හෝ වෙනත් පිළිවෙලකින් හෝ මේ තේරුම් ගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. නුවණින් කාරණානුකූලව සලකා ගත හැකි නිවන පිළිබඳ. ඒ සලකා ගැනීම නිවන පිළිබඳව එලෙස සිටීම ඒක අනුමානය නැත්නම් අනුබෝධය කියලා කියනවා. අවබෝධය නෙවෙයි. නිවන අවබෝධ කිරීම සතර මාර්ග සිත්වලින් නම් කෙරේ. ඒ සතර මාර්ග සිත්වල ලැබෙන ප්‍රඥාවයි කියන නුවණින් තමයි ඒ නිවන අවබෝධ කරන්නේ. ඉතින් මේ නිවන මේ සූත්‍රෙහිදී යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ දැන් එතන සස්කායේව මේ සංහාය අශේෂ විරාග නිරෝධෝ කීවේ නිවනද ඊළඟට ඡාගෝ ඒ විෂ්ණාවගේ ඡාගෝ අත්හැරීම පටිනිස්සග්ගෝ ඒ විෂ්ණාවගේ නිදීම මුක්තිය ඒ তৃෂ්ණාව නැතිවීම නැතිව යාම අනාලය. ඒකෙන් තේරුම් ගන්නට ඕන සමහරු හිතනවා তৃෂ්ණාවේ නැතිවීමමයි නිවන වෙන එකක් නෙවෙයි කියලා. එහෙම සැලකෙන සමහරු හිතනවා তৃෂ්ණාව එහෙම පිටින්ම නැතුව යාම මිස නිවනේ කියන වෙන එකක් නැත. එහෙමයි නිවන. නෑ එහෙම නෙවෙයි බුදුහාමුදුරුවෝ එහෙමනම් උන්වහන්සේ ඒ අග්ගප්‍රසාද සූත්‍රයේ නිර්වාණය පිළිබඳව මෙලෙස වදාරන්නේ නෑ. ඒ කොහොමද වදාළ? යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මදනින් මදනෝ විපාස විනයෝ ආලය සමුද්ධාතු වට්ටුපච්ඡේදෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එහෙම වදාළා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතා. මානෙනි යම් තාක් ධර්මයෝ විද්ද සංකත වූ හෝ අසංකත වූ හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගන්නා වූ යම් තාක් ධර්ම විද්ද ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්මක් නැති ධර්ම වෙද්ද ඒ ධර්මයන් අතුරෙන් විරාගෝ තේසං අග්ගමක්ඛාති විරාගයයි කියනු ලබන නිවන ඒ ධර්මයන්හි ධර්මයන් අතර අග්‍රවි ශ්‍රේෂ්ඨ වේ යදිදං මදනින් මදනෝ විපාස විනයෝ ආලය සමුද්ධාතෝ වට්ටුපච්ඡේදෝ සංහක්ඛයෝ විහිරති තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එහෙම වටා යදිදං යං ඉදං මද නිම් මදනෝ මද එ නිම් මද කරන මද කියන්නේ දැන් කෙනෙකු ගේ මත් වීමයි මදේ කියන්නේ මාන මද ආදි වශයෙන් තියෙනවනේ මද මද මහ රාශියක් දක්වලා තියෙනවා යෞවන මදේ ආරෝග්‍ය මදය ආරෝහ පරිණාහ මදය එහෙම නෝන ඒ ජීවිත මදය ඒ විදිහේ මේ මද පිළ. කියන්නේ තමන් තමා ගැන උසස් කොට සලකා ගැනීමට බොහෝ දෙයක් යොදා ගන්නවනේ. දැන් කෙනෙක් සිටින්නට පුළුවන් ඒ තැනකට තවත් කෙනෙකුට වඩා ඉක්මනින් යම්කිසි කරුණක් වටහා ගන්නට පුළුවන්. එහෙම සමාගෙන දැනගත් කල්හි ඒ තැනත්තා ඔහුට ඇතිවෙනවා ඒ කාරණේ නිසා මදය. ඒකට කියනවා ප්‍රතිභාන මදෝ කියලා. ප්‍රතිභාන මදෝ කියන්නේ මට හොඳට ඒක වැටහෙනවා අනිත් අයන්ට වඩා මට වැටහෙනවායි කියන ඒ ප්‍රතිභාවය නිසා ඇතිවන මදයක්. ඒ විදිහේ නොඑක් දේ ආරෝග්‍යය කියන්නේ Taman රෝගී නොවන නොමි නිරෝගීව වාසය කරනවා සිටිනවා. ඒක Tamanගේ මදයට කාරණයක්. ඒකෙන් Taman මත්. Tamanට තිබෙන යෞවනයක්. යෞවනයෙන් මත්. එයාදී නොඑක් කරුණ. වලින් මත් වීමක්. අනේ මත් වීම වෙන කිසිවකින් නෙවෙයි සිදුවන්නේ ප්‍රධාන වශයෙන් මානව. මානව. තවත් ඉතින් ලෝභ ආදී ඒ ධර්ම ඊට හේතු වෙනවා. ඒ මත්වීම එහෙම පිටින්ම නැති කරන මද නින් මදන. ඒ කුමකින්ද කරා? නිවන. නිවන යමෙක් සාක්ෂාත් කළ කලෙහි ඊට අනුතුරුව නිවන සාක්ෂාත් කිරීම හේතු කොටගෙන ඒ පුද්ගලයාගේ సంతානෙහි ඇති වෙනවා ප්‍රත්‍යජනික సంతානීය තිබෙන ධර්මයන්ට වඩා මහා වෙනසක් වෙනසක් සිදු ඒ මොකද සහවස්ස දස්සන සම්පදාය සහවස්ස දස්සන සම්පදාය ඒ දස්සන සම්පත්තිය ඇතිවීම ඒ ඇතිවීමත් සමගම මේ தત્ත්වය වෙන්නේ ඒ මොකද Taman එතෙක්කල් ප්‍රාර්ථනා කරමින් සිටි බලාපොරොත්තුව සිටි ඒ නිර්වාණ ධර්මය හරියට යම් කිසිවක් දකින්නට බලාපොරොත්තුව සිටි කෙනෙකුට එය ඇහෙන් දකින්නට ලැබුණාක් මෙන් නිවන පිළිබඳ අපේක්ෂා ඇතිව සිටි ජනතාවට පළමු වරට නිර්වාණ ධර්මය මුණ ගැසෙන අවස්ථාව නැත්තම් නුවණින් දකින අවස්ථාව තමා ඒ සෝවාන් මාර්ග ඵලයන් උපදින අවස්ථාව ලැබෙන අවස්ථාව. ඒකේ දැක්කේ තමා ප්‍රත්‍යක්ෂ කළේ ඒ නුවණින් දැක්කේ නුවණින් දැක්කේ බුදුරජාණන් වහන්සේ වදාारण ලද සත්‍ය සතර අතුරෙන් අතුරෙන් අප හැමදෙනාම බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන උතුම්ම සත්‍යය. ඒ දුක දැක්ක. ඒ තමන්ගේ නුවණ. මෙන්න මේ සත්‍යයේ දුක හේතුව කරන කොටගෙන තමා මේ වෙනස ඒ సంతානෙ ඇතිවන්නේ. එහෙම නැත්නම් එතෙන්දී අර සත්‍යයේ දැකීමත් සමගම ඉපදෙමින් තිබුණු කෙලෙස් නැති කරනවා නෙවෙයි. ඒ ඉපදීමේ ශක්තියන්ව පැවති ඒ ක්ලේශ ශක්තිය මේ ධර්මය සාක්ෂාත් කිරීමේ හේතුවෙන් නැවත උපදින්නේ නැති තත්වයට පැමිණෙනවා. ඒ නිසානේ කියන්නේ උපන් කෙලෙස් නැති කරනවත් නෙවෙයි. ඉපද තිබෙන ඒවා නැතික ඉපද නැති වුණේ ඒවා නැති කරනවත් නෙවෙයි. ඒ කියන්නේ හටගෙන නැතිව ගියේ ඒවා නැති කරනවා නෙවෙයි. දැන් තිබෙන ඒවා නැති කරනවත් නෙවෙයි. අනාගතෙහි ඇති වෙන ඒවා නැති කරනවත් නෙවෙයි. එහෙනම් යම් යම් හේතුන් ප්‍රත්‍යයන් කර්ම කොටගෙන යම් ක්ලේශ ධර්මයන්ගේ ඉපදීමේ ක්ලේද අන්න ඒ ඉපදීමට තිබෙන ශක්තිය නැති කර දමන. ඒ නැතිව යන්නේ නිවන දැකීමේ ආනුභාවය. නිවන ඉබඳු අනුභා සම්පන්න ධර්මයක්. බලවත් ශක්තිමත් ඒ ශක්තිය නිවනෙහි තිබෙන කෙලෙස් නැති කිරීමේ ශක්තිය. ඒ නිවන අරමුණු කිරීම හේතු කොටගෙන අරමුණු කරන්නේ කුමකින්ද? සිතකින් ප්‍රධාන වශයෙන් සිතෙහි යෙදෙන නුවණින්. නේ? දැන් සිත අපට උපදින. ඒ අපට උපදනා වූ හැම සිතින්ම නිවන දකින්නට බෑ. නිවන අරමුණු කරන්නට බෑ. නිවන අරමුණු කර හැකිවන්නේ නුවණින් යුක්ත වූ සිත් වලින් පමණයි. ඒ නුවණින් යුක්ත වූ සිත් වලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දකින්නේ සතර මාර්ග ඥානයන්ගෙන් ඒ මාර්ග ඥානයන්ගෙන් දුතු නිවන ඊට අනතුරුව අර මාර්ග සුඛයේ ඵලයේ වශයෙන් උපදනා වූ විපාකයේ වශයෙන් උපදනා වූ ඵල සුඛින්ද දකි. ඒ නිවන මාර්ග සුඛින් දැකීමේ හේතුවෙන් මාර්ග සුඛෙහි තිබෙනවා අපි දන්නවනේ මාර්ගාංග අට තිබෙනවා. අපි ඒ මාර්ගාංග අට යෙදෙන මාර්ගාංගාතේ අවස්ථාවේදී ලැබෙන්නේ ලෝකෝත්තර වශයෙන්. ඒ සිත ලෝකෝත්තර සිතක්. ඒ ලෝකෝත්තර සිතක් වූ මාර්ග සිතින් අරමුණු කරන්නේද ලෝකෝත්තර ධර්මයක් වූ නිවන. ඒ ලෝකෝත්තර ධර්මයක් වූ නිවන අරමුණු කරන ලෝකෝත්තර සිතෙහි යෙදෙන ඒ මාර්ග ධර්මයන්ගෙන් ප්‍රධාන ධර්මය වෙන මාර්ගාංග ධර්මයන්ගෙන් ප්‍රධාන ධර්මය වෙන නුවණ නුවණ ඒ ඇතිවීම හේතු කොටගෙන තමයි අර කෙලෙස් යම් යම් කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේ. ඒකයි ඒ සහ වස්ස දස්සන සම්පදාය කයස්ස ධම්මා ජහිතා භවಂತಿ. ධර්ම තුනන් ජහිතා භවත දුරු වී යෙයි. ඒ ඒ ධර්ම ඉදීමට තිබුණු ශක්තිය නැතුව ගියා. ඒ නිසා ඒවා දුරු ගියා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වාපිය දත්ත කිංචි. ඒ වගේම චතුහ පායෙහි ච විප්පමුක්ඛු. ඒ සතර අපායෙහි නැවත ඉදීමට තිබුණු යම් ශක්තියින් තිබුණා නම් ඒක නැති කළා. ඒකෙන් උනේ කුමක්ද? ඒ සෝවාන් මාර්ග ඵලයන් උපදවාගත් තැනත්තා සතර අපායෙහි දුක් වලින්ද මිදුණා. පතුහා පායෙහි ඉත විප්පමුක්ඛෝ. ඊළඟට චචාදි ඡාමානි අබබ්බෝ කාතු. සෝවාන් මාර්ගයෙන් නිවන දැකීමේ හේතුවෙන් සිදුවන අනිත් කාරණු තමයි කරුණු සයක් කිරීමට එතන අභව්‍ය පුද්ගලයෙක් වෙනවා. අභව්‍ය කියන්නේ සුදුසුකම නැතුව ගිය කෙනෙක්. සචාදි ථානානි අභබ්බුකාතු මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදු සිරුරෙන් ලේ සලවීම සංඝ බේද කර්මය කියන පංචානන්තරය කර්මයක් කර්මයනු ඒ වගේම අන්‍ය ශාස්ත්‍රූවරයෙකු ඇදහිීමක් කියන ඒ කරුණු සය කිරීමේ ඉසල තිබුණ ඒ සුදුසුකම ප්‍රත්‍යඥයව ඉඳදී ඒ தත්ත්වයේ තිබුණා අම්මාව මරත හැකි තාත්තාව රහතුන්ව ඒ බුදු සිරුරෙන් මේ සලවන්නට පුළුවන්. මේ දේවදත්ත ස්ථවිරයන් කලාත්මය, ඒ වගේම දේවදත්ත ස්ථවිර කලාත්මයෙන් ඒ සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන් ප්‍රතග්ජන භික්ෂුවකට. සංඝ බෙහෙද. ඒ කිරීමේ ශක්තිය නැතිව ගිය පුද්ගලයෙක් වෙනවා සෝවාන් වීමත් සමග. තථාපි කාමානි අබද්ධෝක්ඛා. ඒ ඒ ඉතින් එතෙක් කල ඒ தත්ත්වය ඇති නුනේ ඇයි? තමන් නිවන ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළ බැරි. ඒ නිවන යන සත්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨම සත්‍යයන්ගෙන් එකක් නෙමෙයි සත්‍ය සතරෙන් දක්වන්නේ. සත්‍ය දුක්ඛාර්ය සත්‍යය. ඒ දුක්ඛාර්ය සත්‍යයේ කීවේ එතන එය මිසක උසස්ම අන්දමින් දුකයි කියා දක්වන්නට පිළිෙන්නේ පංච උපාදානස්කන්ධයේ මිසක අනකක් නෙවේ. ඒ නිසා ඒක දුක්ඛාම සත්‍යය. ඒ දුක ගෙන දෙවන හේතුන් කොයිතරම් තිබුණත් ලෝභයත් එක හේතුවක්, ද්වේෂයත් එක හේතුවක්, මෝහයත් එක හේතුවක්, ඇතම් කුසලුත් එක හේතුවක් මේ පංචස්කන්ධ දුක්ඛය ලබා දීමට, ඇතම් අකුස ඒ සියලුම අකුසලයෙන් හේතුවක් මේ පංචස්කන්ධ දුක්ඛේ ලබා ගැනීම. රූප ලෝකයේ ඉපදීමට හේතු වන රූපාවචර කුසල්, අරූප ලෝකයේ ඉපදීමට හේතු වන අරූපාවචර කුසල්, කාම ලෝකයේ කාම සුගතියේ ප්‍රතිසන්දි ගැනීමට හේතු වන කාමාවචර කුසල් කියන මේවාද දුක් හේතු. දුක ලබ පංචස්කන්ධ දුක්ඛේ උපදවාලන හේතු. නමුත් ඒ හේතු ඔක්කොම නොගෙන ඒ ප්‍රධාන හේතුව ගැන දුක්ඛ සමුදය සත්‍යයේ වශයෙන් වදාළ කුමකටද? তৃෂ්ණාවට. තෘෂ්ණාව. තෘෂ්ණාව නැත්නම් අනිත් කවර හේතුවක් තිබුණා දුක ලැබෙන්නේ නැහැ. ඒ නිසා তৃෂ්ණාව ප්‍රධාන හේතුව වශයෙන් දෙර බුදුරජාණන් වහන්සේ දුක් සමුදය ආර්ය සත්‍යය. ඒ වගේම ඒ නිවන පිළිබඳව දේශනා කරන විට ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමේ හේතුවෙන් විස්නාව පමණක් නෙවෙයි අනිකුදු ක්ලේශ ධර්මයන් නැවත නූපදනාකාරයෙන් දුරු වී යතත් විස්නාවගේ විස්නාව සමුදේ වශයෙන් ප්‍රධාන ධර්මයේසේ වදාළ බැරි විස්නාවගේ අනුපාද නිරෝධයේ වශයෙන්ම නිර්වාණ ධර්මයක් වදාරලා ඒකයි සංහාව වදා එහෙම නැත්නම් අවිද්‍යාවත් පදාරන්නේ. අවිද්‍යාවගේ ආශේෂ විරාග විරෝධයයි පිටයි. නේ එහෙම වදාලා එහෙම වදාලා පටිච්ච සම්පාද දේශනාවෙහි. ඒත් නිවන පිළිබඳව වදාලා අවිද්‍යාවත් වේවා ආශේෂ විරාග විරෝධෝ විරෝධා අවිද්‍යාවත් වේවා ආශේෂ විරාග විරෝධා සංඛාර විරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා විවිජ්ජಂತಿ ඒව මේ තස්ස ඒව ලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේ. මේ දුක්ඛස්කන්ධයාගේ නිරෝධය කියන්නේ කොමකටද? නිවනට. එතන පටිච්ච සමුප්පාද දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය නිවන වශයෙන් ගදාවා. ඒ වගේ ඒ ක්ලේශ ධර්ම ඒ ප්‍රධාන ක්ලේශ ධර්ම දෙක. ඒ කියන්නේ අරහත් මාර්ග ඥානය උපදවා ගැනීමෙන්ම දුරු කළ යුතු ක්ලේශ ධර්ම ප්‍රධාන ක්ලේශ ධර්ම දෙකනේ අවිද්‍යාවත් තණ්හාවත් පටිච්චසමුප්පාද දේශනාවේදී අවිද්‍යාව දෙන වහන්සේ වදාලා ඒ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධේ දැනෙයින් එතනත් උගන්වන්නේ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයයි නිරෝධය වූ කල්හි ඉතින් අශේෂ විරාග නිරෝධය සිදු කරන්නට තිබෙන්නේ නරතේ අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව ඇතිවීමට තිබෙන ශක්තිය එහෙම පිටින්ම පිසදා දමන්නේ අරහන් මාර්ගඥානයේ නිර්වාණය දැකීම නිසා නිවන සාක්ෂාත් කිරීම නිසා අරහන් මාර්ගඥානය ඒ අරහන් මාර්ගඥානයේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා අවිද්‍යාවගේ අනුත්පාද අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධය වෙනවා අනුත්පාද නිරෝධය කියන්නේ උපන් අවිද්‍යාවගේ නිරෝධය නෙවෙයි. අනුපාදේ කියවේ තාම උපන්නේ නැතිනේ අවිද්‍යාව. ඒ නිරෝධය. එහි නිරෝධය. කොයිලාවක්වත් හිතා ගන්නට එපා මේ හටගත් අවිද්‍යාව නැතුණයි. හටගන්නට පුළුවන් ශක්තියක්ව පැවති අවිද්‍යාව ඒ නූපදන ආකාරයෙන් දුරු වීම. එහෙම නැත්නම් ඒ ශක්තිය තිබුණා නම් නැවත උපදිනවා. ඒ අවිද්‍යාව ඇති වෙනවා. පංචස්කන්ධය මේ පිළිබඳව මුලාව උපදිනවා. දුක්ඛාදී චතුරාර්ය සත්‍යෙහි මුලා වීම ඇති වෙනවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී අපටිපදා අඥාන, අනිත්‍ය අවිද්‍යාව කියා වදාරන ලද පරිදි මේ අවිද්‍යාවෙන් කරන්නේ කුමක්ද කියලා බලන්න. අවිද්‍යාවෙන් කරන්නේ කුමක්ද? අසත්‍යයක් සත්‍යයක්සේ දැකීම අසත්‍යයක්. සත්‍යයක් ලෙස දක්වන එකයි අවිද්‍යාවෙන් කරන්නේ. ඒකනේ මුලා කරනවා කියන්නේ. මුලා. දැන් සත්‍යය පරම කෝටියෙන් දැන වඩාල අවස්ථාව. උසස්ම වශයෙන් ඒ සත්‍යය දැන වඩාල අවස්ථාව තමයි අරහන් මාර්ග ඥානය ඇති වුණු අවස්ථාව. ඊළඟට අසත්‍යයක් සත්‍යයක් කොට දක්වන බවක් තමා තුළ ඉතිරිවන්නට බෑ. ඒ අසත්‍යයක් සත්‍යයක්සේ දක්වන්නේ කවුද? වෙන කෙනෙක් නෙවෙයි. ඒ දක්වන්නේ අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාවට අර මාර්ගඥානය ඇතිවීම හේතු කොටගෙන අවිද්‍යාව නැවත නූපදන ආකාරයෙන් නැතුව යනවා. ඒක අවිද්‍යාවගේ අනුපාද නිරෝධයයි. අනුස්වාස. උපන් එක නැති කරන්නට කවුරුවත් ඕන කරන්නේ නැහැ. දැන් අපට අපි ගනිමු අපට උපදනා උසිත වශයෙන් ගත්තොත් අපට ලෝභ මූල සිත් උපදිනවා. ලෝභ මූල සිත තවදුරටත් දිගටම පවත්වාගෙන යන්නට උවමනාවක් තිබුණා. සිතේන ස්වභාවය කුමක්ද? ඇතිගෙනවා නැතිව. එහෙම නෙත් ලෝභ මූල සිතත් උපදිනවා නැති වෙනවා. ඒ ඒ ඒ ලෝභය නැතිවීමට නැති කිරීමට කවුරුවත් අමුතුවෙන් උත්සාහයක් කළ යුතු නැහැ. උපදින උපදින එක නැතිව යනවා. එහෙම නිරෝධයකුත් වෙනවනේ. ඒ නිරෝධය නෙවෙයි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ඒ නිරෝධය ගැන නෙවෙයි. ඒ ඒ විෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්මයන්ගේ විෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්මයන්ගේ නැවත නූපදනාකාරයෙන් දුරු වී යාම ඒ දුරු වී යාම වනුයේ එක්තරා නුවණකින් නිවන දැකීම හේතු කොටගෙනයි. දැන් මේ පින්තුන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානය ගැන දන්වන්නේ. ප්‍රථම උදානය කියවේ ඒක ධර්ම දේශනාවක් නෙවෙයි. ඒ ප්‍රථම උදානය කියන්නේ වහන්සේගේ ප්‍රීති වාක්‍යයක්. තමන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා ධර්ම සම්පූර්ණ කොට බලාපොරොත්තු වුනේ කුමක්ද? ලෞතුරා බුද්ධත්වයට පැමිණීම. ඒ ලෞතුරා බුද්ධත්වයට පැමිණුණු අවස්ථාවේදී ඒ නිසා තමන් වහන්සේට ඇති වූ ප්‍රීතිය ප්‍රකාශ කිරීම වශයෙන් උන්වහන්සේ යෙන් පිටවුණු ප්‍රීති වාක්‍ය තමයි ඒ උදානයේ හැටියට දක්වන්නේ. ඒ ප්‍රථම උදානය අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිද්දිසං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ಜಾති තුනක් තුනං ගහකාරක විතෝසි උන ගේහන්න කාහසි සබ්බාතේ භාතුකා භග්ගා භාකූතං විසංකිතං විසංකාර දසං චිත්තං සංහානං කය මච්ඡගා ඒ ගාථාවේ එහෙම කිසිම ස්කර කරන්න නෙමෙයි මා අදහස් කරන්නේ එතන එනවා විසංඛාර ගතං චිත්තං විසංඛාර ගතං චිත්තං සංඛාර විසංඛාර සංඛාර කියන්නේ මොනවද කියන එක අපි දන්නවනේ අවිජ්ජාපච්චය සංඛාරා කියන එකම නෙවෙයි එතන සංඛාර කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් සබ්බේ සංඛාරා කියන තැනෙන සංඛාර. ඒ සබ්බේ සංඛාරා කියන තැන සංඛාරයෝ කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන තැන්වල එන සංඛාරය කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම සංස්කාර ධර්ම ඒ සංඛාර ස්වභාවය ඉක්මවා පවත්නා යම් ධර්මයක් වෙනා ඊටයි කියන්නේ විසංඛාරය කියලා. විසංඛාර. ඒ සංඛාර ස්වභාවය ඉක්ම වූ. සංඛාර විසංඛාර. සංඛාර නම් හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා දුකයි කියා දක්වන ධර්මනේ. විසංකාරණං හේතුන් ප්‍රත්‍යයන් නිසා හට නොගන්නා ධර්මය. ඒ ධර්මයේ කුමක්ද? නිවන. ඒ ධර්මයේ තමයි නිවන. විසංකාර ගතං චිත්තං. ඒ තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංකාරයයි කියන නිවනට පැමිණුණේය කියන. දැන් ඒ බෝධිධර්ම මූලෙහිදී වහන්සේ කරන ලද විදර්ශනා භාවනාව මස්තක ප්‍රාප්ත වීමෙන් සිදු වුණේ ඒකයි. ඒ පිළිදෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඵලවලට පැමිණලා ඒ පැමිණීමෙන් උන්වහන්සේ අවසානයේදී සෝවාන් මාර්ගයේදී නිවනයි අරමුණු කරන්නේ. සකෘදාගාමි මාර්ගයේදී, අනාගාමි මාර්ගයේදී, අරහත් මාර්ගයේදී. ඉතින් සෝවාන් මාර්ගයේදී පවණක් නිවන අරමුණු කොට නැවතුනොත් কৃষ্ණාවගේ අශේෂ විරාග නිරෝධය වන්නේ නැහැ. কৃষ্ණාවේ ඒකදේශයක් නැතිව යනවා. නේ? ඒ සතරදාගාමි මාර්ගයේ ඵලයේ ඉපදිලා නැවතුණා නම් ඒත් අනාගාමි මාර්ග ඵලයේ ඉපදී නැවතුණා නම් ඒත් කියන්නේද බෑ কৃষ্ণාව එහෙම පිටින්ම ක්ෂය කළයි. අරහන් මාර්ග ඥානය උපදින්නටම ඕනේ. ඒ ඉපදී ධම්තුරු ඵලය ලැබුණා. ඊළඟට මහන්සය ඇති වුණු ඒ ප්‍රීතිය නිසා මහන්සය ප්‍රකාශ කළා විසංඛාර ගතං චිත්තං තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිර්වාණයට පැමිණේය සංහානං khයං අජ්ජගා එතන සංහාන khයේ කියේ কৃষ্ণාක්ෂේ කියේ නිවනට නෙවේ එතන কৃষ্ণාක්ෂේ කියේ අරහත් ඵලයට අරහත් ඵලයට සංහානං khයං අජ්ජගා ඒ කිව්වේ තෘෂ්ණාක්ෂය සංහක්ඛයෝ නිබ්බාණං කියලා කියනවනේ නේ සංහක්ඛයෝ නිබ්බාණං සංහක්ඛයෝ කියලා කියනවා අරහත් ඵලයට අරහත් ඵලය ඒ තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමුණුනේය තෘෂ්ණාක්ෂේ කියන අරහත් ඵලයට පැමුණා අර ඵලයට තමන් වහන්සේ අජ්ජගා කියන්නේ ඒකද පැනුණා. ඒ තමන් වහන්සේ ඒ કૃષ્ණාව මේ මේ අරහත් ඵලයට පැනුණු බව එකකට. සම්ම අරහත්යට පැනුණු බව. සම්හානම් කයන් අජ්ජග. ඒ કૃષ્ණාව ඉතිරි නැතිව දුරු වී ගියේ අවසාන වරට නිවන අරමුණු කරමින් උපන් මාර්ගසිත ඉදීම හේතු කොටගෙන. ඒ මාර්ගසිත තමයි අරහත් මාර්ගය කියන්නේ. ඒ මාර්ගසිතේ උපදනා වූ නුවණට තමා ආශ්‍රවක්ෂය කරඥානයි කියන්නේ. ආශ්‍රවක්ෂය කරඥාන. ඒ නිසා ඒ සංහාක්ෂයනේ පමණක් නෙමෙයි ආශ්‍රවක්ෂය කියත. ආශ්‍රවය ක්ෂය වුණා නැති වෙනවා. චතුරාශ්‍රව ධර්ම, කාමාශ්‍රව, භවආශ්‍රව, වික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ඒ ආශ්‍රව ධර්මත් නැහැ. කොටින් කියනවා නම් උන්වහන්සේ නැති කලේ නැවත නූපදනාකාරයෙන් මොනවද අංශය ශක්තියින් හතක් යම් කාමරාගාංශය භවරාගාංශය පටිඝාංශය මානාංශය දිඨාංශය විචිකිච්ඡාංශය අවිජ්ජාංශය හතරයි මේ හතයි උන්වහන්සේ අරහන් මාර්ග ඥානය උපදවා ගැනීමෙන් දුරු කළා ඒ අංශය ඉතුරු වුණේ නැහැ. අංශය කියවේ ඒ ශක්තිය. යම් කිසිවක් තිබ අපි ගනිමු රූපාදී ආරම්මණයන් තිබෙනවා. ඒ අරමුණ දැකීම නිසා Taman යම් වරදවා වැරදීමකට පැමිණේද? ඒ වැරදීමකට කියන්නේ අනිත්‍ය වූ දෙයක් නිට්ටය වශයෙන් ගනීද? දුක් වූ දෙයක් සැප වශයෙන් ගනීද? අසුභ වූ දෙයක් සුභ වශයෙන් ගනීද අනාත්ම වූ දෙයක් ආත්ම වශයෙන් ගනී. ඒ ගැනීම රහත් වන තුරු එක් එක් තත්වයකින් ඉතිරි වෙලා තිබෙනවා. දැන් ditthiyai කියන එක ditthi වශයෙන් ගැනීම. අනිත්‍ය ඒක අනිත්‍ය නිට්ටයයි කියලා ditthියක් ඇති වෙනවනම් දුක් වූ දේ සැපයි කියලා දිට්ඨියක් ඇති වෙනවා නම් සුභ වූ දේ අසුභ වූ දේ සුභයි කියලා දිට්ඨියක් ඇති වෙනවා නම් අනාත්ම වූ දේ ආත්මයි කියලා දිට්ඨියක් තිබෙනවා නම් ඒ දිට්ඨිය ඉතිරි වෙන්නේ නැහැ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීමක් සමගයි. සෝවාන් මාර්ගයෙන් ඒ දිට්ඨිය නැතුව යනවා. ඒ දිට්ඨිය නැතුව ගියාට ඒ අනිත්‍ය නිට්ටය වශයෙන් සැලකෙන තව ධර්ම තිබෙනවා. ඒ මොනවාද? සංඥා තිබෙනවා. සිත තිබෙනවානේ. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා විපල්ලාස තුනක් තිබෙනවා. මේ විපල්ලාස වලින් දිට්ඨි විපල්ලාසය ඉන්න පිටින්ම නැති යන්නේ සෝවාන් මාර්ගයේ. සංඥා චිත්ත කියන ඒවා තාම ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයාට දිට්ඨිය හැර අනිත් ධර්ම හේතු කොටගෙන ඇතිවෙන ඒ නිත්‍ය ශේෂාලකම බව අදී ඉතිරි වෙනවා. ඒ කිසිවක් නැතුව යන්නේ අරහන් මාර්ගය. දැන් එහෙම නැත්නම් අපි ගනිමු අනාගාමී පුද්ගල. අනාගාමී දැනත්තාට ඉතිරි වෙලා තිබෙනවා සංයෝජන ධර්මයන් අතුරෙන් පහක් උද්දම් භාගීය සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒක ඉතිරි වෙලා අර අවිජ්ජා ඉතිරි. අවිජ්ජා අවිද්‍යාවගේ ඒක දේශයන් ඒ මාර්ගෙන් නැතිව ගියත් සම්පූර්ණයෙන් නැතිව ගියේ නැහැ. අවිද්‍යාවයි කියන්නේ. ඒ අවිද්‍යාව ඉතිරි නිසා තමයි ඒ සංහාව ඉතිරි නිසා තමයි එතෙම නැවත උත්පත්තියක් ලබන්නේ රූප භවයේයෝ අරූප භවයේයෝ අරූප රූප භවයේයෝ අරූප භවයේ ඉදීම නැවතුනේ නැහැ. තවත් විදිහකින් කියනවනම් සංසාර ගමන නැවතුනේ නැහැ. සංසාර ගමන නවතින්නේ එහෙම පිටින්ම ක්ලේශයන්ගේ ප්‍රහාණය සිදු වුණොත් පමණයි. දැන් එහෙම පිටින්ම සිදු වෙලා නැ අනාගාමී මාර්ග ඵලයන් උත්පන්නාට පස්සේ තවත් ඉතිරි වෙලා. තවත් ඉතිරි වෙලා. ඒ නිසා ඒ සෝවාන් මාර්ගයට ඵලයට පැමිණීම, සතරදාගාම මාර්ගයට ඵලයට පැමිණීම, අනාගාමී මාර්ගයට ඵලයට පැමිණීම කියන එක কৃষ্ণාවේ අශේෂ විරාග නිරෝධය නොවේ. සිදුවන්නේ නැහැ. අරහන් මාර්ගයට පැමිණෙන්නට ඕනේ. අරහන් මාර්ග ඵලයන්ට පැමිණෙන්න තැන පැමිණුණු තැනස්සා තමයි සංහාවේ අශේෂ විරාග නිරෝධය සිදු කරන තැන. ඒ හේතු කොටගෙන කෘෂ්ණාවයි අවිද්‍යාවයි කියන මේ ධර්ම මුල් කොට ඇති කර්මයෙන් තමා නැවත භවයක් ලබා දෙනවා. අන්න එහෙම නැවත භවයකට පැමිණවීමක් නැතිව යන්නේ ඒ තෘෂ්ණාවයි අවිද්‍යාවයි නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම හේතු කොට. ඒ දුර්ව යන්නේ නිවන අරහන් මාර්ග ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම නිසා. ඒ නිසා නිවන පිළිබඳව සලකන විට ඒ ඔය কৃষ্ণාවගේ අභාවයේ දක්වා දේශනා කොට වදාළ අවස්ථා තමයි ඔය ඔතන එන්නේ. කියන්නේ ඒක බුදු අභාව මාත්‍රයනේ. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ නිර්වාණ යම් ධර්මයක් අරමුණු කොට කෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් දුරු වීයේද ඒ ධර්මය තමා දුක්ඛ දුක්ඛ නිරෝධ නිරෝධාපි සත්‍යයි කියා වදාරා. ඒ තමයි අජාතං අභූතං අකතං අසංකතං ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ එය මම මේ පින්නතුන්ට කියලා ඇති වෙනස් තැන්වලදී ඒ නිර්වාණය පිළිබඳව හේවත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර ප්‍රශ්නය මතු කළ ඒ මහත්මා අසතු කර්මට පිළිතුරු සැපේන ගාථාවක් පිළිනවා වදාරලා ඒ තමා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නාභති එත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං එත නාමංච රූපංච අශේෂං උපරුද්ධති විඥානස්ස නිරෝධේන තේසං උපරුද්ධති යමෙන් බුදුරජාණන් වහන්සේ කේවත්ත සූත්‍රයේදී කේවත්ත නම් මේ බ්‍රහ්මණයාට දේශනා කොට වදාළා. එතන විඥානං කියා වදාරා පිළිෙන්නේද නිවනට. දැන් විඥානං කියන වචනය වෙනත් තැන්වලදී බොහෝ තැන්වලදී අපි දැනගෙන තිබෙන්නේ විඥානං කියන්නේ සුඛකට. චක්කු විඥානං, සෝත විඥානං, ගාම විඥානං, දිවහා විඥානං, කාය විඥානං එමේ ඒ විදිහට මනෝ විඥානං සිත ගැනයි සිතයි විඥාන කියන නම ටික. විඥානාපීති විඥානං. ඒ ඒ විග්‍රහ කරන්නේ එහෙමයි. විඥානාපීති විඥානං. නැත්නම් විජානාති ඒතේනාති විඥාන. මේ දෙකින්ම විග්‍රහ කරනවා. විජානාති इति විඥානං කියන්නේ දැනගන්නේනුයි විඥාන නමයි. විජානාති ඒතේනාති විඥානං කියන්නේ මේ මේ කර්ණ කොටගෙන දැනගමිනුයි විඥාන නමයි. ඒ කර්ණ සාධන විග්‍රහය. ඉසල කීවේ කර්තෘ සාධන විග්‍රහය. ඊළඟට භව සාධන විග්‍රහයක් තිබෙනවා විජානන මත්තම් විඥානං විජානන මාත්‍රය දැන ගැනීම මාත්‍රය විඥානයයි කියලා. එතන භව සාධන. කාගේවත් දැන ගැනීමක් කවුරුවත් කරන දැන ගැනීමක් පිළිස නෙවෙයි හුදු දැනීම මාත්‍රය දැන ගැනීම මාත්‍රය විඥාන කියලා භව සාධන විග්‍රහයක්. ඒ තුනම නෙවෙයි මෙතන විඥානං කියන එකෙන් දක්වන්නේ. ඒ තුනෙන් තුන අනුව විග්‍රහ කළොත් විඥානං කියන්නේ සිත තමයි. විඥානං කියන්නේ සිත. මෙතන විඥානං යන වචනය එන්නේ කර්ම සාධන විග්‍රහයක් වශයෙන්. ඒ බොහෝ තැන්වල එන එකක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා විලාසෙහි කෝටි ප්‍රාප්ත බැවින්. වහන්සේ ඒ අවස්ථාවවලදී එකම වචනය නොඑක අර්ථවත් ලෙස පාවිච්චි කර තිබෙනවා. එතන එන්නේ විජානි තබ්බං සීති විඥානං කියන. ජානි තබ්බං සීති විඥාන. දතයුතු බැරි විඥාන නම් ඒ දතයුත්තේ කුමකින්ද? විශිෂ්ට ඥාන. ඒ විශිෂ්ට ඥානයෙන් දතයුතු බැරි විඥානං කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ එතන නිවනයි වදාළේ. විඥානයි. ඉතින් ඕ කාරණය සමහරෙක් වරදවාගෙන ඒ නිවනේ කියන්නේ සියුම් විඥානයකටයි කියලා. ඔහොම සියුම් විඥානයකටයි නිවනේ කියන්නේ කියලා සමහරෙක් ඕ ගැන එහෙම වාද කරලා සියුම් විඥාන. සමහරෙක් ඔය එක තවත් එහාට කියන එක අන්‍යයන් ලවා හේතු ගන්වන්නට පිළිගන්වන්නට කියලා කියනවා. චෛතසික නැති සිතයි විඥානය. අර කවුද සමගාලු පැටලුනාම කියන්නේ ඒ වගේ ඉතින් පැටලිල්ල බේරගන්නට බැරි වුණාම চৈতසික නැති සිතක් නේ. දැන් විජාන සම්බන්තීති විඥානං ළඟෙන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ විඥානං කියන වචනයෙන් වදාරලා තිබෙනවා ඒ ඒ විග්‍රහය කරන්නට තිබෙන්නේ කර්ම සාධන විග්‍රහ වශයෙන්. විඥානං ඒ විඥානං කියන විශිෂ්ට ඥානයකින් දත යුතු ඒ ධර්මය ඒ නිවන. විඥානං කියන විශිෂ්ට නුවණකින් දත යුතු ධර්මයේ වූ ඒ නිවන අනිදස්සනං. ඇහෙන්නම් දකින්නට බෑ. ඒ නිසායි අනිදස්සනං. දැන් අපි දන්නවා සනිදස්සන රූපං අනිදස්සන රූපං කියලා රූප පිළිබඳ වෙනවා. සනිදස්සන රූපේ කියන්නේ දැකිය හැකි රූපේ. රූපාරම්මණං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං අපි අභිධර්මයේදී ඉගෙන ගන්න. රූපාරම්මණයයි කියන වර්ණායතනය සංදර්ශන රූප චක්කු විඥාණයෙන් දැකිය හැකි රූපයක් රූපයයි ඊතරම් අනිදර්ශන රූපං අනිත් රූප සියල්ලම අනිදර්ශන එහෙම දකින්නට බෑ අනිත් රූප එකක්වත් දකින්නට බෑ රූපාරම්මණය විතරයි දැකිය හැකි අනිත් ඒවා දැකිය නොහැකි රූප අනිදර්ශන රූප දැන් මෙතන විඥානං කියන මේ ධර්මය විශිෂ්ට වූ නුවණකින් දත හැකි ධර්මයක් එහෙත් අනිදර්ශනං ඇහෙන් දකින්නට එහෙමයි. තව තේරුමක් තිබෙනවා අනිදස්සනං කියන්නේ නිදර්ශනයක් නෑ ඊට කියන්නේ. ඒ කියන්නේ උපමාවක් නෑ. අසුවල් දේ වැඩිම කියලා උපමාවකින් දක්වන්නට බෑ නිවන. ඒ තේරුම අනිදස්සන. අනන්තං නිවන අනන්ත ධර්මයක්. අනන්ත කියන්නේ අන්තයක් නැති එකක්. අන්තය කියන්නේ කොනක්. කෙලවරක් පිළිෙන එකක්. අනන්ත. අන්ත කියන්නේ අනන්තය කියන්නේ එහෙම කොනක් නැහැ. දැන් අපට ඇතිවන්නා වූ සිත් පිළිබඳව රූප පිළිබඳව සලකන විට ඒ රූපය පිළිබඳවත් සිත් පිළිබඳවත් දක්වන්නට පුළුවන් උත්පාදන්තයක් තිබෙනවා වයන්තයක් තිබෙනවා උත්පාදේ කියන ඇතිවීමේ කොනක් තිබෙනවා වයන්තේ කියන නැතිවීමේ කොනක් තිබෙනවා සිතක් ඇති වෙනවා නැති වෙනවා රූප ඇති වෙනවා නැති වෙනවා ඒ නිසා ඒවා අන්තයක් ඇති ධර්ම උපාදාන්ත වායන්ත කියන ඒ දෙක ඒවාට තියෙනවා. නිවනට එහෙම අන්තයක් නැහැ. එහෙම අන්තයක් නැති නිසා නිවන අනන්තයි. ඒ කියන්නේ නිවන උපදින එකකුත් නෙවෙයි නැතිවෙන එකකුත්. උපදින එකක් ඇතිවෙන එකක් වුණොත් ඒ ඇතිවෙන එක නැති වෙනවා නැති වෙනවාමයි. ඒකයි මේ පිළිබඳ වූ સિદ્ધාන්තය. කිසිවක් ඇතිවන්නේ නැහැ නැති නොවි පැවැත්මට. අනිත් එක යමක් ඇතිවේනම් ඇතිවන්නේම ඇතිවීමට උවමනා කරන හේතුන් ප්‍රත්‍යයන්ගේ සමායෝගයෙන් එකතු වෙන හේතුන් හේතු ප්‍රත්‍ය රාශියකගේ එකතුවෙන් තමයි යම් ධර්මයකගේ ඇතිවීමක් වන්නේ ඒ නිසා නිවන හෝ ඇතිවන ධර්මයක් නම් ඒ නිවනට හේතුන් ප්‍රත්‍යයන් තිබෙන්නට ඕන එහෙම ධර්මයක් නෙවෙයි එහෙම ධර්මයක් නම් නිවනද අර අනිත්‍යයි කියන ඒ නියමයට යටත් ධර්මයක් වෙනවා. ඇයි ඇති වෙන එකක් නම් ඒක නැති වෙන්නට ඕන නැති වෙනවා. නිවන ඒ නිසා අනන්තයි ඇතිවීමේ මුල් කොනක්ද නැහැ නැතිවීමේ අග කොනක්ද නැහැ. ඒ නිසා අනන්තයි. සබ්බතෝ පබං කියනවා හැම පැත්තෙන්ම නිවනට පැමිණෙන්නට පුළුවන්. පබ කියලා නම ඒ පබ කියන වචනයෙන් දැක්වෙන්නේ තොට කියන එක. මේ පින්නතුන් දන්නවනේ ගංගාවල මුහුදු වල තොටවල් කියන්නේ මුහුදට ඇතුළු වීමට පිටවීමට එහෙම ස්ථාන පිළිනවනේ නේ දැන් තොට ළඟ කියලා අපි කියන්නේ අන්න එහෙම තොටවල් නිවනටන් ඇතුළු වීමට කර්මස්ථාන නැමැති තොට තොටු පොළවල් තොටවල් රාශියක් නේ දැන් කෙනෙකුට බුද්ධානුස්මතිය වඩලා නිවනට ඇතුළු වෙන්න හැකියි. ඒ කියන්නේ බුද්ධානුස්මතියෙන්ම නිවන ලබත හැකි කියන එක නෙවෙයි. බුද්ධානුස්මතිය Tamanගේ මූල කර්මස්ථානය කොටගෙන ඒ බුද්ධානුස්මතියෙන් උපදවාගත් චිත්ත සමාධිය පාදක කරගෙන අනතුරුව විදර්ශනාවට දැස විදර්ශනා භාවනාවේ යෙදී නිවනට පැමිණෙන්නට පුළුවන්. කෙනෙකුට ඇවිලෙන පහනක් දැකලා පහන ඇවිලෙනවා. ඉතින් පහන ඇවිලෙනකොට ඒ නිකම් දැල්ල එහාට මෙහාට වැනි වැනි ඉබෙන ඉබන්දක් දැකලා කර්මස්ථානයක් උනායි කර්මස්ථානයකට ඒක හැරුණා හරිලා ඒ අනුවම සිටේ අවල භාවනා කොට රහත් වුණු අවස්ථාවක. අන්න ඒ වගේ කවර කර්මස්ථානයකින් හෝ නිවනට ඇතුළු වන්නට පුළුවන්. ඒ නිසා සබ්බතෝ පබං හැම පැත්තෙන්ම පැමිණෙන්නට තොටකොළවල් තොටවල් ඇත්තේ කියන තේරුම. තව තේරුමක් තියෙනවා. නිවන ਸਰවාකාරයෙන්ම පිරිසිදුයි කියන එක. ප්‍රභා සම්පන්න ආලෝක සම්පන්නයි. ඒ ආලෝකය කියන්නේ මේ ඉලියක් තියෙනවා කියන තේරුමෙන් නෙවෙයි. නිවනෙහි පැහැපත් බව ගැන කතා කරන්නේ නිවනෙහි කිසිදු ක්ලේශ ධර්මයක් නැති බව. කිසිදු කිලුටක් නැති බැරි ප්‍රභා සම්පන්න ධර්මයක් ඒ නිවන පිළිබඳව වදාරා පිළි. සම්බතෝ ප්‍රභං. එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒ නිවනෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත නගාධති මේ සිටින්නට තැනක් නෙවේ ලබන්නේ නැහැ. දැන් අගාධ කියලා කියන්නේ අගාධය කියන්නේ ඉන්න තැනක් නැති බොහොම දෙලකට කියනවනේ අගාධ ප්‍රපාත ඒ වගේ ජීවන පඨවි ආපෝ තේජෝ වායෝ කියද සතර මහා භූතයන් රඳන පවතින පිහිටන තැනක් නොවේ කියන එක දැක්වීමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා ඒ නිවනේ නගාධති එත්ත බීගංච රස්තංච අනුන් සූලං සුභා සුභං ඒ ජීවනෙහි දීර්ඝ රස්ස කියන්නේ දිගයි උසයි දිගයි කියන්නේ මොකද දිගයි කියන එකක් හඳුන්වන්නට නම් ඒ දිග හඳුන්වන්නට තිබෙන්නේ යම්කිසි රූපයක් කියන්නේ රූපයක දිග එකක් කොට එකක් කියන්නේ රූප පිළිබඳ කතාවක් දිගයි කොටයි දීඝාන්ත රස්සංච අනුන් තූලං තීනි මහතයි කියලා. සුභා සුමාන ලක්ෂණයි අවලක්ෂණයි නැත්නම් සුභයි අසුභයි කියන්නේ. එහෙම කියන්නට දෙයක් නිවනෙහි නැහැ. ඒ කියන්නේ එහෙම කිව හැකි දේවල් මොනවා? ලබ සුභ වශයෙන් ගන්න දේවල් තිබෙනවා. අසුභ වශයෙන් ගන්න දේවල් තිබෙනවා. අපි සුභ වශයෙන් ගන්නවා සිත, කය, නැත්නම් ඇස, කන නැහැ ආදී මේවා හිනවන යම් යම් දේවල් සුභ වශයෙන් ගන්න. ඒ වගේම ඒවාට අප්‍රිය වූ යම් යම් දේවල් අසුභ වශයෙන් ගන්නවා. එහි සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ගන්නට මොනවද තිරෙන්නේ? නම් නාම රූප ධර්මයි. ඒ නාම රූප ධර්මයන්ගෙන් පිටත්තර කිසිවක් නෙවෙයි. ඒ නිවනෙහි එහෙම ගන්නට දෙයක් නෑ. ඒවා කිසිවක් නිවනෙහි නැහැ කියන එකයි එයින් අදහස් කරන්නේ. එත්ත දීඝංච රස්සංච අනුන්තුලං සුභාස් එත්ත නාමංච රූපංච අශේෂං උපරිජ්ජති ඒ නිවනෙහි නාම රූප ධර්ම දෙක නාමංච රූපං නාමයෝද රූපයෝද අශේෂං ඉතිරි නැතිව උපරිජ්ජති උපරිජ්ජති කියන්නේ සිඳියේ නැතිවෙයි එයින් අදහස් කරන්නේ මොකක්ද නාම රූප ධර්ම දෙක නිවනේ නැහැ ඒ නිසා තමයි සමහරක් කියනවා නිවැරදි තියෙන්නේ මේ අපි ළඟ වරණ. ඉතින් ඇයි එහෙනම් මේ උත්සාහ කරන්නේ ඒක? නිවාත් එක්ක මුල්ල බැරියයි. අපි ළඟ වරණ කියලා කියන්නේ. නෑ ඒ අයට වැරදියයි. වැරදිලා. අපි ළඟව තියෙන එකක් හෝ අපගෙන් පිටත්තර එකක් එයි කියලා එහෙම කියන්න බෑ. නමුත් පිටත්තරේ කියන එකයි සුදුසු වඩා මොකද? නිර්වාණය අධ්‍යාත්මික ධර්මයක් නෙවෙයි. අධ්‍යාත්මික ධර්මය කියන්නේ සමානිය අධ්‍යාත්මය කියලා. මේක අධ්‍යාත් අධ්‍යාත් අධ්‍යාත් මේක අධ්‍යාත් ආදි වශයෙන් බෙදෙන තැනදී මේක අධ්‍යාත්මය කියන්නේ පාටිකුද්ගලික ඒක පුද්ගලයක පිළිබඳ වූ సంతාන. නාම సంతානේ රූප సంతාන. ඒ නාම సంతානීයෝ රූප సంతානෙහි නිවන තිබෙනවා නම් කියත හැකි අපි ළඟයි නිවන තිබෙන්නේ. නේ? දැන් අපි ඉගෙනගෙන තිබුණානේ චිත්තචෛතසික ධර්ම. රූප ඉගෙනගෙන තිබුණානේ. ඒ කොතනද නිවන ගැන කිව්වේ මේ කියමයි. නිවනත් එක කොටසක් කියලා ඒක නෑ. අපි ළඟ නෙවෙයි. ඒ නමුත් අපට ඒ අවබෝධ කරගත හැකි ඒ නිවන අවබෝධ කරගන්න. නිවන බහිත්තා ධර්මයක්. බාහිර ධර්ම. අප තුල නෑ. අප තුල නෑ. නස්මියේව ඥානමත්තේ කලෙබරේ සසඤ්ඤම්නි සමනකේ ලෝකංච පඤ්ඤාතේනි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදංච යනුවෙන් රෝහිතස්ස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍යයේ මේ බමයක් පමණ වූ සිතින් සහ සංඥාවෙන් යුක්ත වූ මේ ශරීරෙහිම පනවමී කියලා දැයිකේනි කියලා මහත් දේශනා කළා. ඒක අර්ථය පමුණවා තේරුම් ගත යුතු දේශනාවක්. ඒ එහෙම දේශනා තිබෙනවා. සමහර දේශනා බුදුරජාණන් වහන්සේගේ නීතාර්ථ වශයෙන් ගන්නට. සමහර දේශනා තිබෙනවා නෙය්‍යාර්ථ වශයෙන් ගන්න. එතන තිබෙනවා නෙය්‍යාර්ථය. ඒ ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි අනිත් දවසේ මේ නිවන පිළිබඳ කතාව තවදුරටත් කරමු.